ශාමලි මහත්මිය ඊළඟ සරණයි ස්වාමීන් වහන්සේ ඊළඟ ගොඩාක් මහත්මියන් තමයි සම්බන්ධ වුනේ මේ මම කියන්නේ ගියේ දැන් අපි අකුසලයට අකුසල සමාපත්තියෙන් හරි මේ කියන්නේ අපි නොදැන හරි අමාරුවෙන් වීවේ කරලා දැන් මට තේරුණා මේ දැන් භාවනා කරන්න ගියාම සමහරවිට අර බලෙන් ඇස් පියාගෙන බලෙන් කොන්ද කෙලින් තියාගෙන එහෙම පුහුණු වුණා මුල් කාලේ. එහෙම පුහුණු වෙනකොට හැබැයි එහෙම හරි අපි පුහුණු වෙනව නම් ටික කාලයක් යද්දී අපිට මේ අර සද්ධාව වැඩි නම් හරි ට්‍රැක් එකට වැටෙනවා. හරි හරි මාර්ගයට අපේ සිත වැටෙනවා මේ සමාධියටපත් වෙනවා. ඒ සමාධියටපත් වුණාට පස්සේ ගොඩක් අපි කරන්න ඕනේ මොකද්ද? මේ යන්න ඕන මාර්ගෙ මොකද්ද? නැති මාර්ගය මොකද්ද කියලා අපිට එහෙම අර සමාධිමත් හිතෙන් වැටහෙන ගතියක් තියෙනවා. එහෙම පුළුවන්. අර මේ ඒක එකක් එහෙම ගිහා මට මේ අර ඊට පස්සේ කොහොම හරි පුළුවන් වුණා හරි තැනට එන්න. හරි තැනට ඇවිල්ලා හරි තැනින් කෙලින්ම මේ යන්න පුළුවන් වුණා හරි මාර්ගයේ දිගටම යන්න පුළුවන් වුණා. මුලින් හැබැයි අමාරුවෙන් වැරදියට තමයි කෙරුවේ. ඒ කෙරුවට පස්සේ යන්න පුළුවන්. මේ අනිත් එක තමයි මං අහන්න හිතියේ මේ දැන් ඔය අකුසල අකුසලයේ අකුසල් වැඩි වුණත් අකුසල් කරා වුණත් අපිට මේ අකුසලය මැඩපවත්වා ගන්නත් පුළුවන් නේද සාමාන්‍ය හංස කුසලය වැඩි කරගන්න අපිට සතිය සම්පජන්නේ තිබුණොත් දැන් අජාසත් කුමාරයා අනන්ත රීපාප කර්මයක් කරලා වුණත් ඒ නවත්තන්න බැරි අකුසල කර්මයක් වුණත් අඩු කරගත්ත නේද මේ සති සම්පජාන්නේ ඔය ඒ ටික අපි දීර්ඝ කාලයක් කතා කළානේ අකුසල කර්ම විපාක කොහොමද යට කරන මහේශාක්‍ය බව ඇති කරගන්නේ කියලා. ඒ ටික අපි ලෝණඵල සූත්‍රය අසුර කරගෙන සති 10ක් විතර එක දිගටම කතා කළානේ ඒ සම්බන්ධව. ඒතර ඔබතුමිය මුලින් කිව්ව කාරණේ ඒක තමයි අපි ගොඩක් දෙනෙකුට වෙන්නේ කියන්නේ මූලික වශයෙන් ආරම්භ කරන්නේ කුසල් සිතින් නෙමෙයි ගොඩක් වෙලාවට මොකක් හරි පටලැවිල්ලක් එක්ක තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ හැබැයි පසුව ක්‍රමානුකූලව අපි නිවැරදි තැනට එන්න පුළුවන්. හැබැයි ඒ ගැනත් අපි වැටහීමකින් තොරව ඒක පරිහරණය කරන්නේ අපට අවශ්‍ය වෙලාවට මතු කරගන්න බැරි වෙනවා. අන්න එතනයි අපිට සති සම්පජාඤ්ඤය අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සමහර අය ඉන්නවා එහෙම දඟලලා දඟලලා ඉතින් අමාරුවෙන් එහෙම කරගෙන යනකොට යම් දවසක Tamanට චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. චිත්ත සමාධිය කියන එක අත්දකිනවා. ඊට පස්සේ හැබැයි එතනට මනස ගෙනිච්ච කොහොමද කියලා Tamanට වැටහීමක් නැහැ. අර එහෙම දඟල දඟල ඉන්නකොට කොහොම හරි අර ගතසිත සමබර වෙලා යම්කිසි ඒකාග්‍රතාවයක් මතුවෙනවා. එතකොට ඊළඟ දවසේ ඉඳලා බලාපොරොත්තු වෙන්නේ භාවනාවට වාඩි වෙනකොටම එදානම් හොඳට හිත සමාධිගත වුණා අදත් එහෙම වුණොත් හොඳයි කියලා හිතනවා විනා Taman දන්නේ නැහැ එතනට මනස ගෙනියන්නේ කොහොමද කියලා. අන්න ඒකයි මේ කියන්නේ. එතකොට මුලින් වැරදි විදිහට ආරම්භ කරලා පස්සේ නිවැරදි තැනට එන්න පුළුවන් ක්‍රමානුකූලව. හැබැයි ඒ ඒ වැරදුනේ කොතනද? නිවැරදි තැනට ආවේ කොහොමද? වැරදුනහම ස්වභාවය මොකද්ද? නිවැරදිව පවත්ව ගත්තාම ස්වභාවය මොකද්ද කියලා ඒවා ගැන හොඳට සති සම්පජඤ්ඤයෙන් තේරුම් ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ නැවත ඒ බඳු තත්වයට මනස අවතීර්ණ කරන්න. එහෙම නැති වුණොත් ඉතින් ඉබේ ඒ தත්ත්වය එනකම් බලාගෙන ඉන්න වෙනවා. අන්න ඒකයි කියන්නේ මේ මේ වීරිය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්නට සති සම්පජාඤ්ඤය තියෙන්න ඕන කියලා. නැත්තම් ඉතින් අපි අකුසල වීරියෙන් පටන් ගත්තා වුණත් නැවත නැවත උත්සාහ කරනකොට ක්‍රමානුකූලව අපි කුසල වීරියට එන්න පුළුවන් ඉබේ. ඒ ඉබේ එන එක භාවනා මාර්ගයේදී තරම් වැදගත් කාරණයක් නෙමෙයි. එහෙම ඉබේ එන එක අපට උදව් කරගන්න පුළුවන් නැවත නැවත ගොඩනගන්නට ඒ අත්දැකීම ලබන්නේ අවබෝධය ලබන්නේ මම උදාහරණයක් හැටියට ඔයිට පෙරත් කිව්වා අර සමහර පන්සල්වල අපේ පන්සලෙත් ඉස්සර තිබුණා පින්තූරයක් රාමු කරලා ඒකේ තියෙන්නේ කැඩුණු කැඩුණු බුදු පිළිම ගොඩක්. එතකොට දැන් මේකේ එකම බුදු පිළිමයක්වත් හොඳ පැහැදිලි බුදු පිළිමයක් නැහැ. හැබැයි දැන් මේක දිහා බලාගෙන ඉන්නකොට අර කැඩිච්ච බුදු පිළිම ටික අතරින් හොඳ බුදු පිළිමයක් මතුවෙනවා. දැන් මේක අපිට මේක බලන්න ගියාට පස්සේ අපිට මුලින්ම පේන්නේ ඉතින් ඔළුව හරවලා බලන්න කියනවා, ඇහැ හීන් කරලා බලන්න කියනවා. ඒ කොහොම කිව්වත් අපිට මේක පේන්නේ. හැබැයි ඕකත් එක්කම අපි දඟල දඟල ඉන්නකොට යම් මොහතක ඇහැයි මනසයි අර අර ඡායාව දකින්න සුදුසු විදිහට ගොනු වෙනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ ફોકસ වෙනවා කියලා එතකොට හරියට ફોકસ වෙනවා. ඒ ફોકસ වුණාට පස්සේ එකපාරටම අරක පෙනෙනවා. හැබැයි පෙනිච්ච ගමන්ම හරි කියලා හිතනකොටම අපේ මනස ඇති වෙන කම්පනයත් එක්කලා නැවත ඒක නොපෙනී යනවා. හැබැයි ආයෙ අපි උත්සාහ කරනවා. ආයෙත් පෙනෙනවා. ආයෙත් නැති වෙලා මෙහෙම නැවත නැවත නැවත නැවත උත්සාහ කරද්දී අපි හඳුනා ගන්නවා මෙන්න මෙහෙමයි ඇසයි සිතයි මේකට ක්‍රමානුකූලව සකස් කළ යුත්තේ කියලා අපිට වැටහෙන්න ගන්න. ඒ වැටුණාට පස්සේ අපිට අර තරම් දඟලන්න දෙයක් නැහැ. නිකන් එතනින් එහාට මෙහාට යන ගමනොත් අර ඡායා මාත්‍රය ඕනනම් බලන්න පුළුවන්. හැබැයි අනිත් අයට බැලුවට හෙප්පෙන්නේ අපි මේ ක්‍රමය හඳුනාගත්තට පස්සේ අපිට ඒක හරියට පැහැදිලිව පේනවා. අන්න ඒ වගේ අපි භාවනා කරනකොට දැන් අර ඒ ඒ රූපය බලන් අපි උත්සාහ කර කර ඉන්නකොට අහම්බෙන් එක වෙලාවක පෙනෙනවා. හැබැයි අහම්බෙන් පෙනුනට විතරක් හරියන්නේ ඒ පෙරුනේ කොහොමද කියලා ඒ රටාව අල්ලගත්තොත් තමයි අපිට නැවත නැවත එතනට යන්න පුළුවන් අන්න ඒකයි මේ කියන්නේ ඔබතුමිය කිව්වා වගේ ඒක ඉතින් ඔහොම දඟල දඟල ඉන්නකොට කොහොම හරි නියමට තැනට යන්න පුළුවන්. ඒ අත්දැකීම අපිට වැදගත් වෙනවා. අත්දැකීම වැදගත් වෙන්නේ ඒක සති සම්පජඤ්ඤයෙන් විශ්ලේෂණය කරගෙන නැවත නැවත එතනට දැනගෙන යන්න අපේ මනස පුහුණු කරගන්න ඕනේ. එහෙම දැනගෙන යන ගමනකින් විතරයි අපට කෙලස් දුරු කිරීමේ ක්‍රියාව සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අහම්බෙන් ඒ தත්ත්වය එනකන් අපිට බලාගෙන ඉන්න වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ උතන අර සද්ධාවයි වීරයයි නැති වුණොත් අපි ඇලෙන ගතියක් තියෙනවා අර සමාධියට ඇලෙන ගතිය. සද්ධාව වීරය නැතිවීම මත නෙමෙයි ඇලෙන්නේ සිහිය සහ ප්‍රඥාව නැතිවීම මත. සද්ධාව තියෙනකොට වඩාත් ඇලෙන්න පුළුවන්. එතකොට එතනට සිහිය සහ ප්‍රඥාව එකතු වීමෙන් තමයි අපට ඒ සද්ධාවෙන් ඇලෙන ගතිය නැතුව ප්‍රඥාවෙන් කාරණා වටහාගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒකට වැදගත් වෙන්නේ සිහිය සහ ප්‍රඥා. නම් පුළුවන් අපිට එහෙම. සති සම්පජඤ්ඤයයි වැදගත් වෙන්නේ.